ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතු අත්තාය සංවත්තති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ බුද්ධානුශාසනාවක් ඉදිරිපත් කරමින් වෙසක් සතියේ නිමිත්තෙන් මේ ධර්ම දේශනය අපි තාම ධර්ම ගරුත්වයෙන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය නිවනට පිවිසීමේ දොරටුවක් ධර්ම දේශනාව නිවන් දොරටුවක් ධර්ම සත්‍යයනාව නිවන් දොරටුවක් ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක් භාවනාව නිවන් දොරටුවක් එයින් දැන් මේ වෙසක් සතියේ පුරාම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාදී නිවන් දොරටු විවර කර ගනිමින් සාර්ථක වෙසක් සතියක් පවත්වන්නට දුනා නේද අදත් ඒ උතුම් අවස්ථාවකටයි මේ සම්බන්ධ වන්නේ මාත්‍රුකා කළ සූත්‍ර පාඨය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒක ධර්ම පාළියේ සඳහන් වෙන නිතර භාවිතා කළ යුතු සූත්‍ර පාඨයක්. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. යතේදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි යම් ධර්මයක් ආසේවිත බාහවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් පිණිස පවත්නේද එවැනි චිත්තේ සමාන අන් ධර්මයක් ඇත්තේ නැත මහණෙනි චිත්තය ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් පිණිස පවතී මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි දැන් අපි සලකා බලමු මේ සූත්‍ර පාඨයේ අභ්‍යන්තරය සැබවින්ම බුද්ධ ධර්මයේ පරමාර්ථය සිත දියුණු කිරීමනේ සිත දියුණු කිරීමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය සිතට මුල් තැන දීලායි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ මනෝ පුබ්බංගම ධම්මා ආදී බොහෝ තැන්වල සඳහන් වෙනවා කුසල කුසල සෑම ධර්ම ස්වභාවයකට පුරෝගාමි වන්නේ සිතයි සිත ප්‍රසන්න සිතින් යුතුව කරන්නේ කියන්නේ සිතන්නේ නම් ඉෂ්ට විපාක සැප විපාක ලැබෙන බවක් සිත අප්‍රසන්නව කරන කියන සිතන දේ දුක් විපාක දෙන බවක් බොහෝ තැන්වල සඳහන්ව පවතිනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ අපේ සිතෙන් අපට ගන්න මොනතරම් වැඩ කටයුතු තිබෙනවාද කියලා. අත්වාසයෙන් මේ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා ආසේවිත භාවිත බහුලීකත කියන වචන තුනක් ආසේවිත කියන්නේ යම්කිසි ධර්මයක් පළමුවෙන් පටන් ගැනීම භාවිත කියන්නේ නැවත නැවත යෙදීම බහුලීකත කියන්නේ බහුල වශයෙන් යෙදීම මේ සිත කියන ධර්මතාව ආසේවිත භාවිත බහුලීකත වශයෙන් පුරුදු කර ගන්නා ලද්දේ නම් මහතෝවත්තාය කියන්නේ ස්වල්පාර්ථයක් නෙමෙයි මහත් වූ අර්ථයක් මහත් වූ ප්‍රයෝජනයක් මහත් වූ ආනිසංසයක් ලද හැකි බවයි අපි සලකා බලමු සිත කියන එක අරූපී ධර්මයක් නේ සිත කියන එක ඇහැට පේන දෙයක් නෙමෙයි සිත දැනගත හැකි වන්නේ සිතින් ගන්න අරමුණු අනුවයි කෙනෙක් සන්තෝෂයෙන් ඉඳිමු සන්තෝෂයෙන් ඉන්නකොට මුහුණ ලස්සනයිනේ සිනාමුසු මුහුණක් දකින්න ලැබෙනවනේ දුක් මුසුමුහුණක් ඒ වෙලාවේ නැහනේ. එතකොට ඔහුගේ ඉරියව් පැවැත්ම සකස් වුණේ සිත නිසා. අන්න සිත තේරුම් ගත්තේ කාර්මුණක්. සිත කනගාටුවෙන් තියෙන වෙලාවේ මුහුණ අවලස්සනයිනේ. කනගාටුදායක මුහුණක්නේ පේන්නේ. එතකොට අපි අරමුණෙන් දැනගන්නවා මෙන්න සිත කනගාටු සහිත සිතක් බව. ඔය වාගේ අපට ලැබෙන අරමුණු තුලින් තමයි සිත මැනගන්නට පුළුවන් වන්නේ. සරාග සිත, විතරාග සිත, සදෝෂ සිත, විත දෝෂ සිත, සමෝහ සිත, විත මෝහ සිත ආදී මා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ 16 ආකාරයකට සිතේ අවස්ථා තේරුම් ගන්න උපදෙස් දීලා තියෙනවානේ. මෙන්න මේක නිසා සිතින් ගන්න අරමුණු තුලින් සිත අපට මැනගන්න පුළුවන්. දැන් සමහර විට කෙනෙකුට යම් කෙනෙක් ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, ಗುಣ කියනවා. ඒ වෙලාවේ ඔහුගේ සිත ඉපිලී යනවා නම් ඔහුගේ සිත ආඩම්බර වෙනවා නම් ඔහුගේ සිත බලවත් ප්‍රමෝදයටපත් වෙනවා නම් තේරුම් ගන්න පුළුවන් අන්න ආසාවක් අන්න මාන්නයක් ඒ හිතේ පහළ වුණා කියලා. යම් කිසි විදියකින් ස්තුති කරන වෙලාවේ සැලෙන්නේ නැතුව, කම්පණේ වන්නේ නැතුව, උදන් වන්නේ නැතුව, අත්කොල සංගාන්නේ නැතුව, සාන්තව, තන්පත්ව ඒට සවන් දීගෙන ඉන්න තරම් සමත් නම් අකම්පිතව අන්න ඒ තනත්තාගේ සිත බොහොම සංසුන් සිතක් බව තේරුම් ගන්න පුළුවන්.